ආශ්‍රව ධර්මයන් කිසිවක් අඩු නැතිව ලෞකික సంతානයන්හි පවතී. ප්‍රත්‍යඥ సంతානවල ඒ ආශ්‍රව ධර්ම අඩුවක් නැතිව පවතී. කාමාශ්‍රව, භවආශ්‍රව, විත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ හතර. ලෝභ, ditthi, මෝහ. මේ ලෝභය নাනා ආකාර ගන්න. එකම විදිහක ලෝභයක් නෙවෙයි අපට පවතින. ධර්ම වශයෙන් ගතහොත් නම් ලෝභයේ තිබෙන්නේ ඇලෙන ගතිය, ඇලෙන ස්වභාවය. ඒ ඇලෙන ස්වභාවය වුවද ලෝභය নানা තරාතිරම් වලින් යුක්තව ඒ අවස්ථාවලදී කෙනෙකුගේ සිතෙහි ඇතිවන්නේ. ඒ නිසා ඇතැම් විටක ඇතිවන්නා වූ ලෝභය කෙනෙකුට ලෝභයක් වශයෙන්වත් පෙනෙන්නේ නැහැ. ඒක ලෝභයක් කියලා හිතෙන්නේ නැහැ. මේ ලෝභයක්. ඇතැම් අවස්ථාවලදී ඇතිවන්නා වූ ලෝභය Tamanට වුවත් පසු අවස්ථාවකදී ඒ ලෝභය ගැන සලකා ලැජ්ජා හිතෙන තරමේ ලෝභයක් වන්නට පුළුවන්. ඒ විදිහේ ලෝභයේ নানা තරාතිරක්. හැම ක්ලේශ ධර්මයකම ඒබඳු ස්වභාවයක්. ඒවායේ උත්සන්න අනුත්සන්නතා ඒවායේ බලවත් බව හා දුබල බව. ඒ උත්සන්න වශයෙන් ඇතිවන විටයි ඒ ඒ ක්ලේශ ධර්ම හොඳට දැනෙන්නේ. ඒ ඒ ගැන විමසීමක් කරන විට. එහෙම නැතුව ලෝභයම ඇති කරගෙන ඒ ලෝභ මූල සිත්ම උපදවාගෙන ගත කරන මිනිත්තු ගණන්, පැය ගණන් සමහර විටක වරුවක් වත් තමා මේ ලෝභ සිත් උපදවාගෙන නොවේද මේ කාලය තුල සිටියේ කියන එක නුවණින් යුතුව පසුව විමසා බලන කෙනෙකුට පෙනෙනවා මිස වෙන කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒ බොහෝ විට බොහෝ දෙනෙක් හිතන්නේ අවශ්‍යන්නේ ඒ බඳු තත්වයක් ඇති කරගෙන සිටියේ යුතුයි කියන. ඒ විදිහේ ලෝභයන් උපදවාගෙන සිටීම හොඳයි කියන එකයි බොහෝ දිනකුගේ පිළිගැනීම. එහි වරදක් දෝෂයක් දක්නා තැනැත්තෙක් බොහෝ දෙනෙකුට පෙනෙන්නේ මේ සමාජෙහි වාසය නොකළ යුතු පුද්ගලෙක්. සමාජයට නොහොබනා කෙනෙක්. සමාජයට මිසුදුසු කෙනෙක් කියලයි බොහෝ විට ඒ අය පිළිගන්නේ. ඉතින් ඒ තම තමන්ගේ තිබෙන අර අන්තිමට දැක්වෙන කාමාසව, භවාසව, විචාසව, අවිජ්ජාසව. අනේ අවිජ්ජාසව වශයෙන් දක්වන මෝහය නිසායි එහෙම හැඟීම්, එහෙම අදහස් කෙනෙකුට ඇතිවන්නේ. ඒ මෝහය යම් යම් අවස්ථාවලදී යටපත් වෙනවා. ඒ වගේම නුවණ නිසා දුරු වෙනවා. తాවකාලික වශයෙන්. අන්න ඒ බඳු අවස්ථාවක වෙනෙනවා මේ ඒ උපන් ධර්මයන්ගේ වර්ධ ඒවා අතිකරගත නුනු අතිකරගත යුතු ඒවා නොවේ අතිකරගත යුතු නොවන ධර්ම කියන ඒ අවස්ථාවල සිටින. එහෙත් ධර්මානුකූලව සලකා බලන විට මේ හැමදෙනාම ධර්මය පිළිගන්නා වෙනුයි. බෞද්ධී කියතත් ඒ ධර්මානුකූල ජීවිතයට කැමති වන අය සිටින්නේ බොහෝම සුළු පිරිසක්. වැඩි දෙනා හිතන්නේ ධර්මයේ Tamange ජීවිතය මනසේ ගෙන යාමට බාධාවක්. එමත් හිතන පිරිසක්. නිසා සමහරු ධර්මයේ කියදෙන ධර්මයේ ඉගැන්වෙන ඒ හොඳ කරුණ පිළිබඳව අසන්නට දැනගන්නට කැමති වන්නේ නැහැ. ඒ දැන ගැනීමම හොඳ නැtei කියලා හිතනවා Taman කරගෙන යන වැඩපිළිවෙල ඒ නිසා වෙනස් වෙනවා. මම දන්නවා දිනක් එහෙම අවස්ථාවක් යෙදුණා. පියාණන් උවමනා කළා යම් යම් කරුණු ටිකක් දැනගන්න. නමුත් Taman සමග ව්‍යාපාරවල යෙදී සිටින පුතුණුවන් කීවා උපා වුණේ නෑ ඒවා දැනගන්න. ඒවා දැනගත්තම අපිට තව කරදරයි. ඒ කීවේ ඒ Taman කරන ඒ නුසුදුසු වැඩ. ඉතින් ඒවා කරන්නට හේතු වන්නේ ලෝභය මෝහය විශේෂයෙන් මේ දෙක ද්වේෂය යෙදෙන්නේ ඉතින් Tamanට විරුද්ධ යම් යම් සිටිනවා නම් ඒ කියන්නේ Tamanට ඉරහිව කටයුතු කරන Tamanගේ ව්‍යාපාරයත් එක්ක ගැටෙන හිමාය සිටිනවා නම් වුන් කෙරෙහි ද්වේෂය ඇති වෙනවා නැත්නම් වඩ වඩාත් උපයා ගැනීම සඳහා වූ ලෝභයක් ඒ ලෝභය වැඩෙන කර්මත මෝහයක් එහෙම නැත්නම් මෝහය වැඩෙන තරමට ලෝභය. කියන ඒවා තමයි තියෙනවා. ඉතින් ඒවා කොයිතරම් දුරට පැතිර පවතිනවාදයි කියන එකයි අර ආසව කියන වචනය තෝරන විට දැක්ක. ආසවන්ති ආසව භවග්ගංච ආගෝත්‍ර භුච්ච. ඒ භවග්‍රේ ගෝත්‍ර භූ කියන මේ දෙකම ගත්තේ ලෞකික ධර්ම නිසා. භවග්‍රේ කියලා ගන්නා විට නේව සංඥා නා සංඥා යතනේ. නේව සංඥා නා සංඥා යතනේ කෙනෙක් ප්‍රතිසන්දිය ගන්නෙ නේව සංඥා නා සංඥා යතන ධානය උපදවලා. ඒ නොපිරිහි කාලක්‍රියා කොට. එදින ඒ නොපිරිහි කාලක්‍රියා කිරීම සඳහා මේ නේව සංඥා නා සංඥා යතනය සිත උපදවා ගන්නේ ඒ පිළිබඳව ඇතිවන්නා වූ අරූපාව අරූප රාගය නිසා අරූප රාග. රූප රාග අරූප රාග කියලා දෙකක් තියෙනවා. ඒ අරූප රාගය. අරූප රාගය නිසා කෙනේ බලාපොරොත්තු වුණේ අපේක්ෂා කළේ රූපය නැති භවයක් ලබන්න. රූපේ නැති. ඒ නිසායි ඒ අරූප ධානයක් උපදවා ගන්න. ඒ අරූප ධානය නතුරෙන්ද ඉහළම ධානය උපදවා ගන්න. එයි ඒක එයයි නේම සංඥා නා සංඥා යතනේ. ඉතින් නේම සංඥා නා සංඥා යතනේ කියන අරූප භූමිය වශයෙන් ගන්නා විට ඒ අරූප භූමික ධර්ම වශයෙන් දක්වන්නට තිබෙනවා. ඒ ධර්ම ඒ භූමියටම පරණක් සීමා වූ ධර්ම වශයෙන් දක්වන්නට තිබෙන්නේ අරූපාවචර විපාක සුඛ. දැන් මේක සංඥා නා සංඥා යතනේ කියන ඒ භවය ලබන්නේ අරූපාවචර සතරවෙනි අරූපාවචර විපාක සිතවල නේව සංඥා නා සංඥායතන විපාක සිටි. ඒ විපාක සිත තමයි ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ. ඒ ප්‍රතිසන්දි වශයෙන් ඒ සිත ලැබෙන විට ඒ සිත හා පෙරපසු නොවි එහිම යෙදෙන චෛතසික තිබෙනවනේ කොටසක්. චෛතසික. චෛතසික ගණන් වශයෙන් දක්වනවා නම් තිරෙන්නේ 30යි. 30යි. ඒ විපාක සිතත් ඒ සමගයේ දෙන චෛතසික 30ක් කියන මේ ධර්ම ස්කන්ධ වශයෙන් හතරකට බෙදෙනවා. ඒ චෛතසික 30 තුළින් වේදනාව වේදනා ස්කන්ධය, සංඥාව සංඥා ස්කන්ධය, ඉතිරි චෛතසික 28 සංස්කාර ස්කන්ධය ඒ නේව සංඥා නා සංඥායතන විපාක සිත විඥාන ස්කන්ධය ඒ හතර තමා සතර නාම ස්කන්ධය ඒ සතර නාම ස්කන්ධ තමා එහි ලැබෙන විපාක ස්කන්ධයන් වත් ඒවා එහි ලැබුණේ මෙහිදී උපදවාගත් ඒ නේව සංඥා නා සංඥා යතනෙන් නොපිරිහි කාලක්‍රියා කළ බැරි එහි විපාකය ලැබෙනවා ඉතින් ඒ භවය ලබා ගැනීමට උවමනා කරන නේක සංඥා නා සංඥා යතන ධානය උපදවා ගැනීමත් ඒ උපදවාගත් ධානය නිසා ලබන නේක සංඥා නා සංඥා යතන භවයයි කියන ඒ විපාකස්කන්ධ සතරක් පිළිබඳව ඇතිවන්නා වූ ආස්තාව ලෝභය තමයි අරූප රාගය අන්නේ අරූප රාගය සංඛ්‍යාත භවාස්තවේ භවාස්තවේ ඒ කරත්තාට පිළි එනි කාමාසව භවාස ඒ භවාස්තවේ තිබෙනවා ඒ නිසා තමයි ඒ භවය ලබන්නේ භවා ඉතින් ඒ භවාස්තවේ කොයිතරම් දුරට පැතිර පැවතුනාද පැතිරුණාද භවාග්‍රයයි කියන නේම සංඥානා සංඥායතනේ දක්වා. ඒද මේ භාසවයට අසු වුණා අරමුණු කිරීම වශයෙන්. ඒකයි අරමුණු කිරීම වශයෙන් එහාට ඒ ඒ සීමා කොට නැත්නම් ඒ ඇතුළත් කොට ඇතිවෙනවා කියන තේරුමෙන් තමයි අර ආසවන්තිති ආසවා භවංචය කියලා දැක්කේ. භවග්‍රේ දක්වා වැඩි වෙනවා, පැති වෙනවා. ගලනවා කියන තේරුම තිබෙන සමන්ති කියන්නේ. ඒ අරමුණු කිරීම වශයෙන් වෙන විදිහකින් නෙවෙයි. ආසව කියන්නේ සිතේ කියන්නේ නැත්නම් ආසව වශයෙන් දක්වන ඒ ලෝභ දිට්ඨි මෝහ කීවේ চৈতසික තුනක්. ඒ চৈতසිකය කියන විට ඒවාට කළ හැකි වන්නේ මොනවද? ඒ চৈতසිකයන්ගෙන් කළ හැකියේ යම්කිසි අරමුණක එල්බගෙන හටගන්නා වූ සිතක් සමග ඉපද ඇතිවි ඒ අරමුණෙහි එල්බීම ඒ අරමුණ ගැනීම අන්න ඒ අරමුණ ගැනීම වශයෙන් තමා ලෝභය දික්ඛය මෝහය කියන ඒවා ඇතිවන්නේ මෝහයෙන් අරමුණෙහි ස්වභාවය වසාලන ඇතිතතු පෙන්වන්නේ ඉතින් නේම සංඥා නා සංඥා යතනය ගැන සැලකපො. නේම සංඥා නා සංඥා යතනෙහි උත්පත්තිය ලැබීම සඳහා මේ ශාසනයේ කෙනෙක් ප්‍රතිපත්ති පුරනවයි කියා හිතා ගන්නට අමාරුයි. ශාසනයේ ප්‍රතිපත්ති පුරන්නේ මේ සංඥා නා සංඥා යතනේ උපදින්නටයි කියන එක හිතා ගන්න කමා. මත් නිසාද මේ සංඥා නා සංඥා යතනෙහි ප්‍රත්‍යජනව ඉදීම හේතු කොටගෙන සිදුවන්නේ මහා කල්ප 84000කයි කියන ඒ දීර්ඝ කාලය බුදු කෙනෙකු දැකීමට හෝ බුදු බණක් ඇසීමට හෝ නොලැබෙන කාලයක් ගත ඒකට කිසිදු බෞද්ධයෙක් ඒ බුද්ධාගම පිළිගත් කෙනෙක් යම් තිබෙන එකක් නැහැ. නෑ ඒක හරි. ඒ ධ්‍යානය උපදවා ගත්තේ ඒ උපරිණට නෙවෙයි. ඒ ඈ නේද සංඥා නා සංඥා යතනේ උපදවා කියන එහි ඒ භවය ලැබීමට කෙනෙක් ඒ බෞද්ධයෙක් නම් බලාපොරොත්තු වෙනවා. බෞද්ධයන් ශාසනික පිළිවෙත පිළිගෙන ශාසනයට ඇතුළත්ව ගුණ ධර්ම පුරා උපදවන ධ්‍යානවලට නේද සංඥා නා සංඥා යතනේ වෙනවා. ඒ නිසා අෂ්ට සමාපatti ලාභී කියන්නේ අෂ්ට සමාපatti ලාභී. ඒ වගේම අභිඥා ලාභී මේ ශාසනයේ ඇති වෙනවනේ. ඒ අෂ්ට සමාපatti උපදවා ගන්නේ නැතිව කෙනෙකුට තමා අනාගාමීවත් එහෙම නැත්නම් රහත්වත් ඒ ජීවිතයේදී නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. අෂ්ට සමාපත්තිය නැත්නම් ඒ නිසා අෂ්ඨ සමාපatti උපදවා ගන්න. එහෙම අෂ්ඨ සමාපatti උපදවාගත් කෙනෙක් තමයි නිරෝධ සමාපත්තියට සම්බන්ධ. අර අදහසින් නෙවෙයි. එහෙමනම් එහෙමනම් මේ ඒ කියන්නේ ඒ ඒ භ්‍රම ලෝකේ ඉපදීමේ අදහසින් නෙවෙයි. කිමපද මේ ශාසනයෙහි උගන්වනවා. උක්ඛිතා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගත භවද්ද තම්පි සම්පත්තා උනා ගච්ඡන්ති දුග්ගති එමේ කියන්නේ උක්කිතා පුඤ්ඤතේ ජේන තින් බලෙන් පුඤ්ඤ බලයෙන් ඔසවා හරින් ලැබ කාම ලෝකයේ රූප ලෝකයේ කියන මේවා වල උත්පත්ති ලැබීමත් ඒ විදිහට ඒ ඒ භවයෙන් ඒ ඒ භවයෙන් භවයට භවත්වයයි කියන නේව සංඥා මහ සංඥා යතනෙට ගියක්. නේව සංඥා මහ සංඥා යතනෙට යන්නේ පෞදලෙන් නෙවෙයි සිංගලෙන්. සිංගල. භාග්‍ය තම්පි සම්පත්ත. එහෙම ගියක් එතන දක්වා. වෙන ඒ ඒ ඒ ආගමිකයන් නැත්නම් ඒ දෘෂ්ටීන් පිළිගෙන ඒවා උපදවන එයා හිතා ගන්නවා. ඒ නිස්සාරයි කියන්නේ. එයාගේ අවසාන තැන. එයයි මොක්ෂය කියලා ගන්න. ධාතුමින් ගන්නනවා. පුනා ගච්ඡanti දුක්ඛති. මහා කල්ප 84000ක් එහි ගතකොට නැවත මෙහි ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එනවා. ඒ ඉන්නේ හේතුක ප්‍රතිසන්දියක්මයි ලබන්නේ. ඒවා රූප ලෝකවලින් චිතවන අය. යට යට අරූප භූමි වල උපදින්නේ නැහැ. රූපාවචර භක්ම ලෝක වල උපදින්නේ නැහැ. ඒ අය එන්නේ එක්කෝ ඉහළ ඉහළ අරූප භූමියේ උපදිනවා. ආකාසානංචායතනෙන් උපදින එතන සිට විඥානංචායතනෙ උපදවාගෙන ආකාසානංචායතනෙන් චුත වී විඥානංචායතනෙහි උපදිනවා. ඒ විදිහට ඉහළ ඉහළ ධර්ම ලෝකවල උපදින්නට පුළුවන්. ඒ සඳහා ඒ අය ධ්‍යාන උපදවන එහිදී. නේව සංඥා නා සංඥායතනෙන් චුතවන කියන එහිදී එහිම උපදිනවා විසක නැත්නම් එහි උපදින්නට ඒ ධ්‍යානියම නැවත බබලා එය සාහවුරු කරගෙන එහිම උපදින්නට පුළුවන්. එහෙම නැත්නම් එන්නේ කාම ලෝකයේ ප්‍රතිසන්දි ගැනීම වශයෙන් කාම ලෝකයට එනවා. ඒ ලබන ප්‍රතිසන්දිය දක්වලා තිබෙන්නේ අරූප භූමියේ චිතවන්නවුන්ගේ ත්‍රිහේතුක ප්‍රතිසන්දි. ත්‍රිහේතුක ප්‍රතිසන්දි කියන්නේ උපදී. ඒවලෝ නැත්නම් මිනිස්. එහෙම උපදී. ඉතින් අර මහා කල්ප 84000 කියන ඒ දීර්ඝ කාලය නිකරුණේ ගෙවි යන කාලයක් බව බෞද්ධයෙකු නම් දකිනවා. මොකද මේ ධර්මයේ මේ පිළිබඳව උගන්වන්නේ. අන්නේ හෝ ඒ බව දකින්නේ නැහැ, දන්නේ නැහැ. ඔවුන් පිළිගන්නේ ඒක නිස්සාරක මොක්ෂය කියලා. ඒ මත් නිසාද ඔවුන්ගේ අවිද්‍යාව කියන මේ ධර්මයේ නිසා අවිද්‍යාව නිසා. ඒ නිසා තමයි දැන් කෙනෙක් ආචාර්යවරු ශාස්ත්‍රවරු ලෝකෙහි පහළ වෙනවා. ශාස්ත්‍ර සම්ශාස්ත්‍රවරුම පහළ වුණා. ඒ පහළ වෙන ශාස්ත්‍රවරු උගන්වන ධර්මය. එයයි කියවෙනවනේ ධර්මය. ඒ හැම ධර්මම නෛර්යානික ධර්ම නෙවේ. නෛර්යානික ධර්ම නෙවේ. ඒ අය උගන්වන ධර්ම. ඒ අය ප්‍රත්‍යඥය. ප්‍රත්‍යඥය. ඒ අයට ලබන්නට පුළුවන් ධ්‍යාන. ධ්‍යාන ලබත හැකි. ධ්‍යාන දැන් කාලදී වල තාපස ආලාරිකාරාම උද්දකරාම කුත්ත එයා ධ්‍යානලාභීහු. ඉතින් එයාගේ தත්වයේ සලකන විට සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුගේ සත්වයේ தත්වයට වඩා උසස් தත්වයක් ධ්‍යාන ලැබලා තිබෙනවා. එයා ඒකේ කාමරාගාදී නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාදාදී මේ නීවරණ ධර්ම යටපත් කළා. ඒ කුසල බලයෙන්. එහෙම කළා. ඔවුන්ට දෘෂ්ටියක් තිබෙනවා. ඔවුන්ගේ දෘෂ්ටියේ උගන්වන්නේ ඒ වුන් ලබන ඒ తত্ত্বය නිෂ්ඨාව හැටියට කෙලවර හැටියට මොකද හේතුයි ඔවුන් එහෙම පිළිගන්නේ ඔවුන්ගේ ශාස්ත්‍රවරු සර්වඥවරුන් නොවන බැරි සම්මා සම්බුද්ධත්වයට පැමිණි අය නොවන හේතු ඔවුන්ට මේ ලෝකයේ පිළිබඳව සීමා සහිත දැනුමක් තිබෙන්නේ ඊට එහා දකින්නේ නැහැ දකිය හැකි බවක් වුණට නැහැ. ඒ නුවණයි කියන ධර්මය මේ කාකාරයි කියලා මා මීට පෙරත් මේ තිමසින්ට කියලා තිබෙනවා. නුවණ ධර්ම වශයෙන් ගත්තම ප්‍රඥාවයි කියන්නේ එකක් තමයි. මේ ධර්ම වශයෙන් ප්‍රඥාව කියන්නේ පඤ්ඤා ඇති සැටි දැනගන්නා තත්ත්වයක්. ඒක නුවණ. නමුත් මේ නුවණේ ප්‍රභේද පිළිබඳ දැන් කෙනෙක් කර්මයක් කර්ම ඵලයක් පිළිබඳව නුවණ ඇති කර ගන්නවා. යම් යම් කර්මයක් සිදු කළොත් ඒක අකුසල කර්මයක් ඒ ඒ අකුසල කර්මයට විපාක වශයෙන්ද අකුසල විපාකයක් ලැබෙන්නේ කියන මේ නුවණ උපදවා ගන්නවා. ඒකත් නුවණ. ඒක කම්මස්සකට සම්මාදිටියට ඇතුළත් නුවණ. නමුත් ඒ නුවණ නාම රූප කියා ධර්ම කොටස් දෙකක් වෙන් කර ගැනීමේ නුවණ හා සමාන නැහැ. ඒ නුවණට වඩා වෙනස්. නුවණ වශයෙන් ගත්තම නුවණක් තමයි. නමුත් මේ නුවණ නෙවෙයි. ඒ නිසා තමයි කම්මස්සගත සම්මා දිට්ඨියේ පිහිටි තැනට ඊළඟට මේ නාම රූප පරිච්ඡේදඥානයයි කියන ඒ නිවන උපදවා ගැනීමට උත්සාහ කළ යුතුයි කියා ගන්නවා. ඉතින් නාම රූප පරිච්ඡේදඥානය උපදවා ගැනීම නිසා ඒ ඇති වූ නිවන අර කම්මසගත සම්මාදිට්ඨියට වඩා බොහොම උසස් තැනක් භජනය කරනවා. ඒ නාම රූප පරිච්ඡේදඥානය ඇති කරගත්තු තැනට නාම රූපයන් උපදවන ප්‍රත්‍යයන් දැකීමේ නුවණ ඇතිවන තුරු මේ නාම රූප පරිච්ඡේදඥානය අර තරමින් ගන්නට බෑ. ඒ ඇති වෙන්නට ඒ සඳහා උත්සාහ කරලා ඒ නාම රූපයන්ගේ ඇතිවීමේ හේතුන් දක්නා නුවණ උපදවා ගන්නට ඕන. ඒ නුවණ මේ කලින් කියන නුවණට වඩා උසස් නුවණක්. ඊළඟට ඒ නාම රූප පරිච්ඡේද ඥානයත් ප්‍රත්‍ය පරිග්‍රහ ඥානයත් කියන මේවා උපදවාගත්ත තැනත්තා ඊට ඉහළ නුවණ උපදවා ගැනීම සඳහාද තමාගේ ඒ භාවනා කර්මෙහි යෙදෙන්නට ඕන. ඒ යෙදීම හේතු කොටගෙන ඒ තැනත්තා ඒ උද්‍යවයේ භංග භය ආදීනව ආදී වශයෙන් දක්වන ඒ නුවණ උපදවා ගන්නවත් පිළිවෙලින් ඒ එක එක නුවණක් පසුව පසුව කියවෙන ඒ ඒ නුවණ ඊට කලින් කියවෙන නුවණට වඩා දියුණු තත්වයක නුවණක්. එතකොට ප්‍රඥාවයි කියන ධර්ම වශයෙන් ගත්තම ඔක්කොම ගොනු කරන්නට තිබෙන්නේ පඤ්ඤා කියන. පඤ්ඤා කියන නීද ගොනුවන්නේ. නමුත් ඒ ප්‍රඥාව එකාකාර නෙවෙයි. වෙනස් තමයි. අන්න ඒ නිසා ඒ වගේම තමයි අකුසල ධර්මයන් පිළිබඳව తත්වය වෙනස්. ඒකේ తත්වය වෙනස් වන්නේ එහි තියෙන ඝන බහලකම. ඝන බහල. සමහර විට බලවත් වූ මුලාවකින් යුක්තව සිටිනවා කෙනෙක්. නමුත් ඇතන් විටක ඒ තරම්ම ලොකු මුලාවක් නොවන්නට පුළුවන්. ඒ තරම් බලවත්. නමුත් මුලාවේ කියන එක ප්‍රත්‍යඥයාට තිබෙන එකක්. ප්‍රත්‍යඥයාට ඇතිවන ධර්මයක් තිබෙන තත්ත්වයක්. ඒක ඒ නිසා ඒ වරින් වර ඇති වෙනවා. ඒ తත්වය ඉක්මවලා නැහැ. ඒ తත්වය තිබෙනවා. ඒ తත්වය තිබෙන නිසා ඕනෑම විකට දැන් උපතින්මලක් නුවණක් තිබෙනවා කෙනෙකුට. උපතින්මලක් නුවණ තිබුණයි කියලා ඒ තැනත්තා තුල අප්‍රහීන වශයෙන් පවත්නා මේ අවිජ්ජාස්තවය කියා මෙහි අපේ ඉගෙන ගන්න. ඒ අවිජ්ජාංශය නැති වෙලා නැහැ. ඒක තිබෙන අවිජ්ජාංශය කියන්නේ ඒ මුලාවන ස්වභාවය. ඒක තමා තුළ ධර්මයක් හැටියට, ශක්තියක් හැටියට තිබෙන. ඒ හේතු කොටගෙන ඒ හේතු කොටගෙන කොයිතරම් උසස් නුවණකින් යුතුව Tamange ප්‍රතිසන්ධිය ලැබුවා. ලැබුවත් අර අනුසය වශයෙන් තිබෙන ඒ අවිද්‍යාව ඒ අවස්ථාවවලදී ඉපදිලා Tamange නුවණක වහලා නුනුවණින් කරන දේවලට යොමු කරනවා. ඒ නිසා ඒකට වරදිකාරයා කවුද? ඒ නිසා තමයි බුද්ධාගමේ බොහොම උසස් ඉගැන්වීමක් අරණ විහාරයේ ඒ අරණ විහාර ධර්මයන්ගෙන් යුක්ත ඒ ස්වාමීන් වහන්සේ ඇටියට බුදුරජාණන් වහන්සේ ථානාන්තරයේදී වදාලේ මතක හැටියට සුභූති කියන සම්ප්‍රදාය සුභූති ඒ හාමුදුරුවෝ කොයි වේලාවකවත් පුද්ගලයන් පිළිබඳව කතා කරන්නේ නැහැ. පුද්ගලා රෝපණයෙන් කතා කරන්නේ. අසුවලා මරකයි අසුවලා හොඳයි. ඒ විදිහට කතා කිරීමක් ඒ ස්වාමීන් වහන්සේගේ සම අපන් විටක බුදුරජාණන් වහන්සේ වුවත් එහෙම කතා කරන අවස්ථා තියෙන්නේ කියලා දක්වනවා. මේ ආමුදුරු එහෙම කතා කරන්නේ. ඒ හාමුදුරුව හැම විටම තමන් වහන්සේගේ කතාව යොමු කරන්නේ ඒ ධර්ම tattweට. ධර්මයටමයි යොමු කරන්නේ. ඒ කියන්නේ ලෝභය ගැන කතා කරන්නේ නැහැ. ලෝභය ගැනයි කතා කරන්නේ. මසුරා ගැන කතා කරන්නේ නැහැ. මසුරු කම ගැනයි කතා කරන්නේ. ඊර්ෂා කාර්යය ගැන නෙවෙයි කතාව. ඊර්ෂාව ගැන කතා ඒ ධර්මය ගැනයි කතා කරන්නේ. ඒක උසස් කාරණය. ඒ කිව්වේ මේ පුද්ගලයන් පිළිබඳව කතාව. ලෝකෙහි තිබෙනවා. අපි ඒ නිසාරි අසුවලා නරකෙක් කෙනෙක්, අසුවලා හොඳෙක් කෙනෙක්. එහෙම අපි කියන. සමහර විටක එහෙම කියනව පමණක් නෙවෙයි. ඒ නරකෙයි කියන අසුවලාත් එක්ක මේ තමා ඉදිරියෙත් නැහැ. ඉදිරියෙත් නැහැ. Taman සමග කතා බහකුත් නැහැ. ඒත් ඒ තනත්තා කෙරෙහි තරහව, අමනාපය, සමහර විටක වෛරය පවා උපදවා ගන්න. ඇති කර ගන්න. පුද්ගලයාගේ ධර්මය ගැන සැලකතොත් ධර්මය ගැන සැලකතොත් ඒ පුද්ගලයා එබඳු පුද්ගලයේ රසයේ අප සිතන්නේ සැලකන්නේ මොන කරුණක් නිසාද? මේ ඇතිවන ධර්මයන් නිසා ඒ පුද්ගලයා තුළ උපදනා වූ ලෝභය නිසා හෙතම ලෝභයෙක් මසුරුකම නිසා හෙතම මසුරෙක් රාගය නිසා සරාගී පුද්ගලයෙක්. එයාදී එක එක ධර්ම. වරදටි වෙන්නේ පුද්ගලයාගේද? නැහැ මේ පුද්ගලයාය කියා අප සැලකනු ලබන ධර්මයෙහි මේ වරදටි වෙන්නේ. ඒ නිසා මොකක්ද ඉවත් කරගත යුත්තේ? පුද්ගලයන් නෙවෙයි අපේ సంతානගතව තිබෙන ඒ අපව පාපයට වරදට යොමු කරන ඒ ඒ ධර්මයි නැති කල යුත්තේ. ඒ නිසානේ කාවවත් ප්‍රහාණය කිරීම කාවවත් නැති කිරීම නෙවෙයි බුද්ධාගම උගන්වන්නේ. බුද්ධාගම උගන්වන්නේ මොන ප්‍රහාණයද? ක්ලේශ ප්‍රහාණය. ක්ලේශ ප්‍රහාණය. සතුරන් හැටියට දක්වන්නේ කෙලෙස් සතුරු. නේ? කෙලෙස් නැමැති සතුරන් දක්වන්නේ. දිරුවයි කියන්නේ කෙලෙසුන් දිරීම. දිරුවයි කියන්නේ කෙලෙස් දිරීම. ඉතින් ඒක සලක ඒක බොහොම උසස් තත්ත්වයක්. නුවණින්මයි ඒ කරුණ තේරුම් ගන්නට. නුවණින්. ඒ නිසා හැම තිස්සෙම මේ පාපී ධර්මයන්ගේ තිබෙන ඒ පාප ස්වභාවය දකින්නට උත්සාහ කළ යුතුයි. Tamanටම වෙන්නට පුළුවන්. තමා තුළම උපදම ධර්ම. නමුත් මේ ධර්ම පිළිබඳ தත්වය Tamanම දකින්නට ඕනේ. බොහෝ විට අපි වෙන වෙන විදිහකට හිතලා අපවම රවටා ගන්නවා. අපි අපව රවටා ගන්නවා. ඉතින් එහෙම අපි රැවටුණාට සමහර විට කියන්න පුළුවන් මගේ හිත හොඳයි හොඳ ඒකින් මම මේක කිව්වේ ආදි වශයෙන් Taman මොයේ කියවා ඒකට ඈඳලා ඈඳලා තමාගේ සුද්ධිය යන කි. නමුත් අපිරිසුදු වීම වෙලා ඉවරයි. ඒ අපිරිසුදු උනේ අපිරිසුදු ධර්මයන් නිසා. එතකොට එහෙම අපිරිසුදු බවට පමුණවා ලන ධර්මයන් අතුරෙන් හතරක් තමා මෙතන හතරක් වශයෙන් දක්වන චෛතසික ධර්ම තුනක් තමා ලෝභ දිට්ඨි මෝහ ඒවා සියලුම ලෞකික ධර්ම කරා පැතිරපරති. ලෞකික ධර්ම සියල්ලම අරමුණු කරන්නට පුළුවන්. ඒ නිසායි අර මේ ගෝත්‍ර භූෂිකත් ගත්තේ. ගෝත්‍ර භූ සිත නිවන අරමුණු කරන සිතක් තුවා මේ ලෞකික සිතක් කාමාවචර සිතක් එයත් ගත්ත ඒ නිසා ධර්ම වශයෙන් ගෝත්‍ර භූ සිත දක්වාද මොකද ලෞකික ධර්ම ඒ දැන් අපි ගනිමු කෙනෙක් අන්‍යයන්ගේ සිත් දැනගන්නට පුළුවන් කෙනෙක් අන්‍යයන්ගේ සිත් ඒ අන්‍යයන්ගේ සිත් දැනගන්නවයි කියන්නේ ඒ සිත් අරමුණු කරනවා. සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති කියලා අපි අපාප පිළිබඳවම බැලීමක් කරනවානේ. අන්‍යයන්ට පුළුවන් ඒ අනුගේ සිත් දැනගන්න අයට පුළුවන් සරාගී සිතක් තිබෙන තැනත්තාගේ ඒ සරාගී සිත දකින්නට පුළුවන්. එහෙම වුණත් ඒ තැනත්තා ඒ අන්‍යයන්ගේ සිත් දැනගන්නට හැකි නුවණ උපදවාගත්ත තැනත්තා සෝවාන් වූ නූ කෙනෙකුට තමා අභිඥාලාභියෙක්වත් අනුන්ගේ සිත් දැනගන්නා නුවණ ඇති කෙනෙක්වත් සෝවාන් පුද්ගලයාට උපදනා වූ සෝවාන් මාර්ගයේ එකවරයි උපදින්නේ ඒකමෝ එහෙම නැත්නම් ඊට අනුතුරුව උපදනා සෝවාන් ඵලය යම් යම් අවස්ථාවලදී උපදිනවා ඒ සෝවාන් ඵලය හෝ අරමුණු කරන්නට බෑ දැනගන්නට බෑ ඒ නිසායි ලෞකික සිත් පුළුවන්. ඒ ඔව් ලෝක සෝවාන් ඵලස්ත්‍යාට වුවත් ඇතිවන්නා වූ ලෞකික සිත් අරමුණු කළ හැකි. ඒ ලෞකික. ලෝකෝත්තර ධර්මය තමා ලබා නැත්නම් අරමුණු කරන්නට. ඒකයි ඒ අපිට ඉදිරියටත් මම හිතන්නේ එනවා එහෙම කියන්නට නෑ අපි කිව්වයි කියලා ඒක මුලදී අරමුණු සංග්‍රහයේදී කියන්නට ඇති කියලා මට හිතෙනවා. ඒ එහෙමයි තත්ත්වය. දැන් එතකොට ලෝකෝත්තර ධර්ම හැර අනිත් ධර්ම ඔක්කොම ලෞකිකයි කියන ඒවා. ඒ ලෞකික ධර්ම සියල්ලම ලෝභ සිතට අරමුණු වෙනවා. ද්වේෂයට අරමුණු වෙනවා. මෝහයට අරමුණු වෙනවා. දැන් මෙතන ගත්තේ ලෝභය, ditthිය, මෝහය. ලෝභය, ditthිය, මෝහය කියන මේ ධර්ම තුනම ලෝභ මූලයෙන් එන ditthිගත සංපයුක්ත සිත් හතරෙහි තිබෙනවා. ditthිගත සංපයුක්ත සිත් හතර සෝමනස්ස සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සසංකාරික සිත් සිත් දෙක උපේක්ෂා සහගත ditthිගත සංපයුක්ත අසංකාරික සසංකාරික සිත් දෙක. මේ සිත් හතරෙහි ලෝභ මූලයෙහි බැවින් ලෝභය තිබෙනවා. ditthිගත සංපයුක්ත බැවින් ditthිය තිබෙනවා. අකුසල් සිතක් බැවින් මෝහය ලෝභ දිට්ඨි මෝහ කියන මේ මොන ධර්මද කියේ ආසව ධර්ම තුනම පවතිනවා ධර්ම වශයෙන් උපදිනවා ලෝභ මූල දිට්ඨිගත සම්පයුක්ත සිත් හතරේ ඊළඟට ලෝභ මූල දිට්ඨිගත විප්පයුක්ත සිත් හතරක් තිබෙනවානේ ඒ දිට්ඨිගත විප්පයුක්ත සිත් හතරෙහි ලෝභය කියන ඒ කාමාශ්‍රවය හා භවශ්‍රවය දිට්ඨිය ලැබෙන්නේ නැති නිසා දිඨාශ්‍රවේ ඒ සිද්දල උපදින්නේ නැහැ. අවිජ්ජාශ්‍රවය. ඒක ලෝභයයි මෝහයයි කියන එක. වෙනොන් දැන් මේවා හැර ඒ ඒ ඒ කතාවට ගත්තේ එතන අප සැලකුවේ ලෝභ මූලයේයි ලැබෙන සිත් අට. ඊළඟට ද්වේෂ මූල සිත් දෙකකුත් තිබෙනවානේ. ද්වේෂය දක්වා නැහැ. ආසවයක් තියෙනවා. ද්වේෂය ආසව හැටියට වදාරලා නැහැ. නමුත් ආසව ධර්මයක් ඒ ද්වේෂ මූල සිතෙහි ලැබෙනවා. ඒ කුමක්ද? මෝහය. මෝහයලයි. අනිත් ආශ්‍රවය වෙන නෑ ලෝභය, ditthිය, මෝහය. ඒ ලෝභයක් නෑ, ditthියක් නෑ. ද්වේෂ මූල දෙසි. මෝහය පිළිගන්න. ඒ ඒ නිසා ඒව ආශ්‍රවයන්ගෙන් යුක්ත ධර්මයක්. ආශ්‍රවේ පවතී. අනිත් එක මෝහ මූල සුද්ධකනේ. මෝහ මූල සුද්ධකේවි මෝහය නැති ආශ්‍රවේ පිළිගන්න. ධර්ම වශයෙන් ඒ නිසා අකුසල් සියල්ලගේම ආසව ධර්ම තුනක් යෙදෙන ආසව ධර්ම එකක් යෙදෙන ආසව ධර්ම දෙකක් යෙදෙන ආසව ධර්ම එකක් යෙදෙන සිත් වශයෙන් උයි ගන්නට පිළිදෙන ඒ සිත් 12 එවිට ආසවයෝය කියන ධර්ම අකුසල සංග්‍රහයට ඇතුළත් කර තිබෙන්නේ මක් නිසාද අකුසල් සිත් වලම පමණයි ඒවා උපදින. අකුසල් සිත් වලම පමණයි. ඉතින් අපට උපදින්නට තිබෙන දැන් වශයෙන් ගත්තම සුද්ධාවාසයට යන්නට නම් අනාගාමීදී චතුර්ථ ධානයේද ලබාගෙන සිටින්නට ඕනේ. චතුර්ථ ධ්‍යානයක් ලබන්නට ඕනේ. චතුර්ථ ධ්‍යාන භූමියනේ. චතුර්ථ ධ්‍යානලාභී අනාගාමී වහන්සේලා උපදන තැන. අනිත් තැන්වල උපදින්නට භ්‍රම ලෝකවල උපදින්නට ඒ ඒ ධ්‍යානය පිළිෙන්නට ඕනේ. ඒ ඒ ධ්‍යානෙන් උපිරී සිටින්නට ඕනේ. කාම භූමියේ සුගති වශයෙන් දැක්වෙන දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක කියන ඒ දිව්‍ය ලෝක සයත් මනුෂ්‍ය ලෝකයක් කියන මේ සත්ව කාම ස්වර්ගයේ උපදින්නට නම් ඒත් පින් පිළිෙන්නට ඕන. අකුසලෙන් බෑ. මේ ආශ්‍රවයන් යෙදෙන සිත් උපදවාගෙන ඒවායින් කෙරෙන අකුසල් කිරීම හේතු කොටගෙන ඒත් නැවත තැනක උපදින්නට ලැබෙනවා. ඒ සතර අකාර. සතර අකාර. ඉතින් ආශ්‍රවයන් ඒ නිසා හිතේ සිටියේ නෑ ආශ්‍රව සතර අකුසල ධර්ම. ඒ අකුසල ධර්ම නිසා ආශ්‍රවය හේතු කොටගෙන ලැබෙන ප්‍රතිසන්දිය හැම විටම සතර අපායයි කියලා ගන්නට බෑ. ඒ බැරිමත් නිසාද ඒ ලෝභය ලෝභය දිට්ඨිය මෝහය කියන මේ ධර්ම සුගතියෙහි ඉපදීමට කරුණු වෙන නිසා අංශේ වශයෙන් පවත්නා ඒ ආශ්‍රව ධර්ම හේතු කොටගෙන නැවත සුගතියෙහි පවා ලැබීමට ඒවාද හේතු වෙනවා ඒ ඉතින් අර පිටි වශයෙන් ගන්නවනේ. මේව සංඥා නා සංඥා යත්තනය ඒ නිස්සාරයි. ඒ තමයි කෙනෙක් අන්තිමට උපදින තැන එතනින් පස්සේ නැවත ඉපදීමක් නෑ. ඒක නිස්සාර කියලා ගත්තොත් ඒක මෝක්ෂ කියලා ගත්තොත් ඒක ධිට්ඨිය. ඉතින් ඒ ධිට්ඨියේ පිහිටා කෙනෙකුට එතන නිස්සාර වශයෙන් සලකාගෙන ඒ ධානය උපදවන්නට පුළුවන්. මොකද එතනට ආශා කරනවානේ. ඒ ආශාව ඇතිව අරූප රාගය ඇතිව ඒ සඳහා පරිකරණ කොට භාවනා කරලා ඒ ධානය උපදවන්නට හැකියි. යාමි උපදවාගෙන එහි උපදින්නටත් පුළුවන්. ඒ සාපත් ඈ සංඥා ආසඤ්ඤා උපදින්න චේතනාවක් තියෙනවා. මොකද කියේ? දැන් සමාපත්. ඒ සංඥා ආසඤ්ඤා උපදින්නේ චේතනාවක්. නෑ අදිෂ්ඨානයේ නිසා අදිෂ්ඨානයෙන් දැන් සමහර කෙනෙක් ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානයෙන් ලබා දෙවන ප්‍රතිසන්දිය ලබන්නේ නෑ. ලබන්නේ නෑ. වුණට පුළුවන්. ඒ ඒකයි කියන්නේ පුද්ගල ඡාප්පය. පුද්ගල ඒක මේ සාමාන්‍ය අයට ලැබෙන එකක් නෙමෙයි. එහෙම නැත්නම් අපි කාටවත් කියන එක පුළුවන් පුද්ගල ඡාප්පයේ වශයෙන් ඉරේ ආදී සතරපායට යන්නේ මේක එක සුගතියෙන් උපදින්නට ඕනේ කියලා. ඒ පුද්ගල ඡාප්පය හරියන්නේ නැහැ. ධ්‍යානලාභීන් කියන එකට ශේෂ තත්වයක් නේ. අර රාම රාමචන්දාගේ නීවරණ යටපත් කරලා ඒ ලොකු බලයක් ඇති කරගෙන තියෙන චිත්ත බලයක් තියෙනවා. සමාධි බලය බොහොම එකක් ලොකු එකක් සමාධි බලය. ඒ සමාධි බලයේ ඊටා ඇති කරගන්නා අදහස අදිෂ්ඨාන පරිදි එහි නූපදී තමන් කර තිබෙන කාමාවචර යම් කුසල කර්ම තිබෙනවා ඒවා ඉදිරිපත් කරගෙන එයින් එකක් ඉදිරිපත් වී මේ කාම භූමියේ ප්‍රතිසන්දිය ලබන්නට පුළුවන් ඒක නිසා අපිට විපස්සනා භාවනා කරලා මාර්ගඵල ලැබෙන්නේ නැහැ ඒ ප්‍රාර්ථනාව අදිෂ්ඨාන අදිෂ්ඨානයේ නිසා. ඒ අනේ එහෙම ඒ මේ අනු අනුසය වශයෙන් දැක්කෙන ඒ ධර්මවලට ඇතුළත් ඒ ලෝභය, ditthිය, මෝහය කියන මේ තුන ඔය විදිහට තේරුම් ගන්නට ඕනේ මේ වැగిරෙනවාය, පැතිර පවතිනවාය කියන ලද වචනය මොන තේරුමකින්ද දක්වලා තියෙන්නේ? ඒ ඔක්කොම බදන ඒ මේ ලෝභයට අවුලෙන්නේ. ලෝභයට අරමුණු වීම වශයෙන් අසුවන ධර්ම, ලෝභයෙන් අල්ලා ගන්න ධර්ම. තවත් විදිහකින් කියනවා නම් ඒ ඔක්කොම ඇතුළත් කරන්නේ මොනවාටද? පංච උපාදාන ස්කන්ධය. ඒකනම් පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධයයි කියන්නේ රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඤ්ඤෝපාදානස්කන්ධය, සංඛාරෝපාදානස්කන්ධය, විඥානෝපාදානස්කන්ධය කියන මේ පහ. ඒ පහ කොහේද තිබෙන්නේ? අවීචයෙන් පටන් ගෙන අවීචයෙන් පටන් ගෙන ඔ දැන් කී නේව සංඥා නා සංඥා යතනේ දක්වා සත්ව වශයෙන් යම් ස්කන්ධයන්ගේ පැවැත්මක් වේ නම් ඒ ඡන්ද මේ උපාදාන ස්කන්ධ කියන එකටයි ඒවටයි ගැටෙන්නේ. උපාදාන කීවේ ලෝභයටයි ditthියටයි. ලෝභ ditthි දෙකෙන් උපාදාන වශයෙන් දැක්වේ. දැන් මේ ආසව වශයෙන් දැක්වේ ලෝභ ditthි මෝහ. උපාදාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභයයි ditthියයි. කාම උපාදානයේ කීවේ ලෝභය, ditthි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන යනුවෙන් දැක්ුවේ දිට්ඨිය. ඒකට ලෝභයයි දිට්ඨියයි. ඒ ලෝභයෙන් අල්ලා ගැනීම, දිට්ඨියෙන් අල්ලා ගැනීම කියන මේ දෙකම සිදු වෙනවා මේ ස්කන්ධයන් පිළිබඳව. ඒ ස්කන්ධයන් අරමුණු කොට ලෝභය උපදිනවා. ඒ වගේම දිට්ඨිය ඇති වෙනවා. ඒ දිට්ඨියෙන් ප්‍රධාන දිට්ඨිය මේ පිටුන් ගන්නවනේ. අපි කාහටත් ඇතිවන දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ. රූපං අත්තතෝ සමුපස්සති ආදි වශයෙන් දැක්වෙන ඒ විසිබදෑරුම් සක්කාය දිට්ඨිය. ප්‍රත්‍යඥ කාහට වලට ඇතිවන දෘෂ්ටියක්. ඒ නිසා ඒ දිට්ඨිය තියෙනවා. ඒකෙන් අල්ලගන්නේ මොනවද? මේ පංච උපාදාන ස්කන්ධය මිසක වෙන කිසිවක් නෙවෙයි. පංච උපාදාන ස්කන්ධ. එතකොට ඒ දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ තුනක් හැටියට දක්වන ලද දිට්ඨියට අරමුණු කිරීම වශයෙන් අහුවන්නේ මේ ලෞකික ධර්ම ලෞකික සිත 81 සමගියදෙන චෛතසික 52 අටවිසි රූප කියන මේවයි අහු වෙන්නේ. ඒවාම තමයි උපාදාන ස්කන්ධ කියන්නේ. රූපේ රූප උපාදාන ස්කන්ධ, වේදනාවේ වේදන උපාදාන ස්කන්ධ, සංඥාව සංඥා උපාදාන ස්කන්ධ, සංඛාරය කියන චේතනාව සහිත ඉතිරි චෛතසික 50 සංඛාර උපාදාන ස්කන්ධ, ලෞකික සිත 81 විඥාන උපාදාන ස්කන්ධ ඒවා තමයි මේ ලෝභයෙන් විදිහට අල්ලගන්නේ. දැන් කවුරු හෝ දෙව්ලව ප්‍රාර්ථනා කරමින් යම් යම් දේ කරනවා නම් බන්දීමාදී එරෙන දේවල් ඒ කරන අවස්ථාවේදී Taman පින් කරන එක ඇත්ත. නමුත් යම් යම් තන පිළිබඳව ඇති කරගනු ලබන ආශාව ඒ සම්භයම් පිළිබඳව ඇතිවන්නා වූ ආශාවකින් ඒ ස්කන්ධයන් පිළිබඳව ඇති කරගන්න ආසාවක්. ඒක ඒ ආසාව නිකම් නෙවෙයි ඒ ආසාව ගැඩින් කල්හිනේ ඊට උපාදාන කියන එකක් නමක් කියන්නේ. තණ්හාවේ ගැටි අවස්ථාව උපාදාන කියන්නේ. දැන් අපට යම් යම් අවස්ථාවලදී උපදන තණ්හාවක් තිබෙනවා. තණ්හාවක් තිබෙනවා යම් කිසිවක් දැක්කම ඇති වෙන්නට පුළුවන් තණ්හාවක්. ලෝභයක් ඇති වෙන්නට පුළුවන්, රාගයක් ඇති වෙන්නට පුළුවන්. එතනින් ඉවරයි. එහෙම අවස්ථාවක් තිබෙනවා. නමුත් ඒක දැඩිසේ ඇති වෙනකොට සිතින් අත්හරවන්නට බැරි තරමට ඒ අරමුණු ධර්මය තදින් අල්ලාගෙන තිබෙනවනම් අන්න ඒ උපාදාන අවස්ථාව. ඒක හරියට තමන්ගේ ගොදුර වූ ගෙම්බෙකුව අල්ලා ගන්නා නයිකුවක්. ඒ සර්පයා නයා. ගෙම්බාව අල්ලාගන්නේ බොහොම දැඩිසේ ගැලවිලා යන්නට නෙවෙයි. යන්නට නෙවෙයි. අන්න ඒ වගේ අල්ලා ගන්න ස්වභාවයටයි කියන්නේ උපාදාන. එහෙම උපාදාන හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා. ධර්ම වශයෙන් නම් දෙකයි තිබෙන්නේ. ලෝභයයි ditthියයි. ලෝභ ditthිය. මෙන්න මේ ලෝභ ditthි දෙකට අහුවන්නා වූ ස්කන්ධයන්ට කියනවා උපාදාන ස්කන්ධ. ඒ වාට ලෝකෝත්තර ධර්ම එකක්වත් ඇතුළත් නැහැ. සතර මාර්ග සතර ඵල නිබ්බාන ඒකක්වත් අගය. ඉන් මෙහා වූ ධර්ම තමයි ලෝභයටයි ditthiyටයි අරමුණු වන්නේ. අනේ ලෝභයට ditthiyට අරමුණු වන ඒ ධර්මම තමා මේ ආසව වශයෙන් දක්වන ධර්ම තුනට කාමාසව භවසව විචාසව අවිජ්ජාසව වශයෙන් දක්වන ඒ ධර්ම තුනට අරමුණු වන්නේ. වෙනසකට තිබෙන්නේ මෝහයනේ. නේ? වෙනසකට තිබෙන්නේ මෝහය. උපාදාන වශයෙන් වදාරණ නැත්තේ මෝහය. ඒ මෝහය යෙන් තොර වූ උපාදානයක් කවදාවත් ලැබෙන්නේ නැහැ. උපාදාන කියන ඒ ධර්ම මෝහයෙන් තොරව කවදාවත් ඇති වෙන්නේ නැහැ. කවදා? ඇයි? ලෝභය යමක් පිළිබඳව උපදින්නේ මෝහයෙන් කරන ලද මුලාව නිසා නැත්නම් කිසිවක නැහැ ලෝභයට ලෝභයෙන් අල්ලාගත යුතු බවක් ලෝභයෙන් අල්ලාගත යුතු බවක් කිසිදු ධර්මයක නැහැ ධර්මයක නැහැ හැබැයි අපි සැලකනවා ඒවා ලෝභනීය කියලා මක් නිසාද ඒ ලෝභනීය දෙයක් වශයෙන් අපට පෙනෙන්නේ අප ගන්නෙ එරේලේ අපව මුලා කරන මෝහය නිසා එහෙම නැත්නම් මෝහය ඉවත් වෙලා තිබෙන අවස්ථාවක් වුණා. ඇලෙන්නේ නැහැ, ලෝභයෙන් ගන්නෙ නැහැ යාර. ඉතින් ඒකට හොඳ නිදර්ශන අපේ බණ කතාවල එන්නේ. නේ? කොයිතරම් නිදර්ශන දක්වලා. රහත් වෙන්නට කලින් වා. නේ රහත් වුණේ පස්සේ. අර හාමුදුරුවෝ නමක් පිළිබඳ කතාවක් එන්නේ. ඒ හාමුදුරුවෝ මිහින්පලේ සිට අනුරාධපුරයේ පැත්තට වඩින ගමන් අතරමඟදී දක්නට ලැබුණානේ Tamange ස්වාමි පුරුෂයාත් එක්ක තරහ වෙලා මව්පියන්ගේ ගෙදරට යන හොඳට හඳපරඳගත්ත ස්ත්‍රියක් ඒ ස්ත්‍රිය ආන්දරුවන්ව දැකලා ස්ත්‍රියගේ தත්ත්වය පෙන්වන විපල්ලක්ෂ චිත්තාක ඇගේ සිතයි නරක ඇගේ සිත පෙරළුණා පෙරදී හාමුදුරුවන්ගේ අවධානය තමා වෙත යොමු කරගන්නට කුමක් දෙකලේ මහා හසිතන් හසි මහා හසිතන් හසි මහා හයියෙන් hina වුණා මේ ආකස්මිකව වගේ ආපු දෙයක් ගන්නවා මේ පින තුන ආකස්මිකව කියන්නේ කිසිදු බලාපොරොත්තුවක් නැතිව එකවරටම පැවිලෙන දෙයක් ආකස්මිකවයි හම්බුන්ගේ ඒ නිසා මේ ශබ්දය නිසා ඇස හැරුණ ඒ පැත්තට. ඒ ඒ නිසාම Taman වඩමින් තිබුණු කලින් ඊට පුරුදු කරපු අට්ඨික සංඥාවේ කියන ඒ කර්මස්ථානයට හොඳ අරමුණක් ලැබෙනවා. මොකක්ද අරමුණ? මේ දෙන්නාගෙන තිබෙන බද්ධ කරලා. ඒ නිසා අත සකිලි බව මෙනෙහි වෙලා ඒකනේ පෙන්වන්නේ. සත්තා දන්තක්ඛිකං විස්වා උබ්බ සංඥං අනුස්සරේ. තත්තේවසෝ චිතෝ තේරෝ අරහත්තම පාපී. සත්තා දන්තක්ඛිකං විස්වා ඇගේ බත්කට දැකලා උබ්බ සංඥං අනුස්සරේ. තමන් වහන්සේ කලින් සිට වඩමින් තිබුණු අට්ඨික සංඥාව සිහි වුණා මතක් වුණා. අනුස්සාරය ඒක සිහි කළා. තත්වේව සෝතිතෝ තේරෝ එතනම එහෙමම සිටියදීම ඒ හාමුදුරුවෝ අරහත්තන් අපාතුනි අරහත්ත්වයට පැමිණි. රහත්. අනේ එහෙම අවස්ථායි. ඒ දැන් වෙන කෙනෙක් නම් ඒ පැත්තෙන් ගියේ. එහෙමත් ඒවා තිබෙනවනේ. මෙතන පුතන්න චක්කුපාල හාමුදුරුවන් ඇස් දෙක නොපෙනෙන අවස්ථාවකටපත් වුණා. ඒ හාමුදුරුවන් සමග එකට මහානගම් පුරපු අනිත් හාමුදුරුවරු වස් කාලයේ අවසානයේදී කිවා ස්වාමීනි දැන් අපි භාග්‍යවතුන් වහන්සේ දක්නට යනවා. ඔබ වහන්සේ තපස් සමග වඩින්න. හැබැයි මාගේ ඇස් දෙකම නෑ දැන්. ඒ නිසා මා සමග සමුන්නාන්සේලා යනකොට සමුන්නාන්සේලාට කරදරයක් වෙනවා. සම්මාසල වඩින්න. ගිහින් මගේ සහෝදරයාට දැනුම් දෙන්න මට මේන දෙයක් සිදු වෙලා තිබෙනවා. ඒ ඒ නිසා ඒ මේ මේ චක්කපාල හාමුදුරුවන්ට ආපසු වඩින්නට සවැත්නුවරට වඩින්නට පිළිවෙලක් සහෝදරයා යොදා. ඉතින් සහෝදරයා කලේ කුමක්ද? තමන්ගේ දරුවෙක් පුතේ මහාන වෙස් බන්වලා එන මහාන කරවලා එව්වනේ මොකද අපේ ඒ කියන්නේ මේ කාර්යයේ මාර්ගයේ කරදර හිරිහැර සිදුවන්නට පුළුවන් ශ්‍රමණේකට ඒ තරම් අපරාධ කරන්න ලෑස්ති වෙන්නේ නැහැ ඒ නිසා මහාන කරවල වුණා මේ පරත්තතාව ඇවිත් චක්කපාල හාමුදුරුවෝ සමග මහන්සේගේ සරවැකිය මොහොත දුන්නා අල්ලගෙන යන්න ඉතින් ඒ කනවල අල්ලමින් මොහොත් වෙනවා එනකොටනේ අපේ මගදී මොහොත දක්නට ලැබුණා මේ ස්ත්‍රියකගේ ශබ්දයක් අහන්නට ලැබුණා. ඒ ස්වරයේ නිමිති අරගෙන ආපිලිබඳ සිත් ඇති කරගෙන මේ හම්බුන්ට කිවන් ස්වාමීනි ටිකක් නතර වෙන්න මට උවමනාවක් තිබෙනවා. හරියට ශරීරක්‍රිය සඳහා යන ආකාරයක් දක්වලා ගියා. ගිහින් ඔහු වරදෙහි බැඳුනා. වරදෙහි බැඳුනා. හම්බුන්ට වෙලා චිරායති චිරායති කියන්නේ මොහොත කරක් වෙනවා මොකෝ දන්නේ කියලා ටිකක් කල්පනා කරමින් සිටියා මම ආවා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මොකද මේ ප්‍රවාහය මේ ඔපත්තේ ස්ත්‍රීකගේ කටහඬක් ඇහුණා ඔබ එහාට ගියා ඒකේ ශබ්දයක් නැවතුණා ඔබ සීල දෙහෙදයකට කරුණා නේද කියලා ඇහුවා එතෙන්දී ඔහු මහාන වේශය අත්හැරලා කිව්වා ස්වාමීන් වහන්සේ මම දැන් ගියේ දැන් යහුවේ උන්වහන්සේ හොඳ උත්තරයක් දුන්නා ඒක. දී පාපෝපි පාපෝ සමන පාපෝපි පාපෝ. දී පාපියාත් පාපියා. ශ්‍රමණ පාපියාත් පාපියා. ඒ නිසා උඹත් සමග මගේ ගමනක් නැහැ. මම පුළුවන් විදියකින් එන්න. මම බොහෝම කරත් කළා. ඒ වුණාට හම්දුරු උත්සම් දෙන්නේ නැහැ. කරපු කියන්නේ. ඔව් අදාලා කියන්නේ. පස්සේ හම්බුවන් පිළිබඳව කියනවනේ සක්කදේවේන්ද්‍රයා උන්වහන්සේට මඟ පෙන්වයි කියලා. නිකන් ආගන්තුක වේශයකින් ඇවිල්ලා ඉතින් මේ බාත් එහාටයි යන්නේ ස්වාමීන් මාත් සමග අපැහැටි කියලා. බොහෝ වේලාවකින් ඇහෙනවා මේ සවැත් නුවර තිබෙන ශබ්දයන්. සවැත් නුවරනේ මේ අපි කොහොමද මෙච්චර ඉක්මනට ආවේ? ඒ කිව්වා මේ පහසු මගකින් ඈ පොතකාරකින් ආවට කියලා. එහෙම කළා. දැන් එතන ඒක නැත්තා මුලාවට. මොකද මුලා වීමෙන් කියන එක වැඩි වේලාවක් යන එකක් නෙවෙයි. වමනා කරන්නේ සිහිය ටිකක් පැත්තකට වෙන එක. සිහිය ටිකක් පැත්තකට වුණ හැටියේ වැඩි ඉවරයි. නෑ ඒ ඒක තමයි. ඒ කියන්නේ සිහිය සිහියෙන් තමයි මේ මුලාවන ස්වභාවය වළක්වන්නේ. නැත්නම් මුලාව දුරු කිරීමේ ප්‍රධාන ධර්මය සිහියම නෙවේ නුවණ. මොකද මුලාව කියන්නේ මෝහය. මෝහය නැති කරන්නට නුවණයි දෙන්නේ. නමුත් ඒ නුවණ උපදින්නේ නැහැ කොයි වේලාවකවත් සිහියෙන් තොරනම්. සිහියෙන් තොරනම් උපදින්නේ නැහැ. ඒ නිසා තමයි සතිය වඩන්න කියන්නේ. සිහියෙන් සිදුවන යහපත කුමක්ද? සිහිය පිරෙන වේලාවේදී නුවණ නැති වුණත් සිහිය පිරෙනවා නම් වරදට වැටෙන්නේ නැහැ. වරදට වැටෙන්නේ. නුවණයි සිහියයි දෙකම තිබෙනවා නම් 아무තුවෙන් කියලා යුතු නැහැ. සිහිය තිබෙනවා නම් නුවණ නැතිව වුවත් එවේලි වරදක් නෙවෙයි සිදුවා. ඒ නිසානේ අප කියන්නේ අපි ඉගෙන ගන්නවානේ සෝමනස්ස සහගත ඥාන විත්‍යුක්තා සංඛාරික සිත සසංඛාරික සිත උපේක්ෂා සහගත ඥාන විත්‍යුක්තා සංඛාරික සසංඛාරික ඒ කුසල් සිත් දෙකක්. කුසල් කියන ඒවා කවදාවත් අකුසල ක්‍රියාවකදී යෙදෙනවා නෙවෙයි. ඒ නිසා ඒ සිහියෙන් යුතුව සිටින අවස්ථාව නුවණ නැති වුණත් වටිනා අවස්ථාවක්. වටිනා. අනන්ත යහපත පිණිසයි ඒ පවති සිටිය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒ සතිපට්ඨානයක් වදාළේ. ඒ මොකද සිහිය ධර්ම අතර සිහියේ தත්වය දක්වනවා හරියට ආහාරයට කාමයට වුමනා කරන දුන් වගේ ඒ හැම තැනදීම අවශ්‍ය වෙන ධර්මයේ සබ්බත්තිකං වදාමි කියලා කියනවා. හැම අර්ථයක්ම සිදු කර දෙන්නට පුළුවන් ස්වභාවය තමයි සිහිය කියන්නේ. ඒ සිහිය කියන එක මේ දැන් අපි කවුරුත් සිහියෙන් ඉන්න අයනේ. අපිට සිහිය නැtei කියවන්න හිතන්නට පුළුවන් පිස්සුවයි කියලා. නමුත් මේ පිස්සුව තමයි අපට හැදෙන්නේ. ඒ පිස්සුව කෙලස් නිසා ඇතිවන පිස්සුව. ඒ කෙලස් පිස්සුව කෙලස් කියන ඒවා සිතට උපදින අවස්ථාවේදී තමයි ඒ සිතට කියන්නේ අකුසල් සිතේ. අකුසල් සිත. ඒ අකුසල් සිත උපදින්නේ සිහිය නැති වේලාවක. සිහිය නැති අවස්ථාවක. සිහියෙන් තොර අවස්ථාවක. එනිසායි සිහිය ඒ තරම්ම වර්ණනා කළේ. දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයක් වදාළා. ඒ සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනා, චිත්තා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධර්මානුපස්සනා කියන අනුපස්සනා හතරක් නොහසු වදාළන. කායේ කායං කස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා දැක්වනේ. වදාළේ එහෙමයි. කායේ කායං කස්සී විහරති. ඒ කය කියන්නේ ශරීරයෙන් කාය කියලා ගන්නට තිබෙන්නේ රූපස්කන්ධය. කොටින් කියනවා රූපස්කන්ධය. ඒ රූපස්කන්ධය රූපස්කන්ධයක් වශයෙන් බලන. ඒ රූපස්කන්ධෙහි රූපස්කන්ධය හැටියට බැලීම එකක් ඒ ලක්ෂණ වශයෙන් බැලීම විශේෂ ලක්ෂණ වශයෙන් බැලීම අනෙක එහි සාමාන්‍ය ලක්ෂණ වශයෙන් බැලීම සාමාන්‍ය ලක්ෂණයේ කිය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ආයේ ආයන් පස්තිය විහරති ඒ සඳහා වමනා කරන ආතාපි කෙලස් තවන වීරියෙන් යුක්තව ඒක කරන්නේ ආතාපි සම්පදානු සම්පදානු කීවේ නුවණින් යුතුව සම්පදානු සතිමා සිහියෙන් යුතුව සතිමා කියේ සිහිය ඇති තැනත්තා කියන්නේ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්ස මේ කුමකටද මේ කරන්නේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ලෝකයේහි තමා සිහියෙන් තොරව සිටිතොත් ඉපදිය හැකි අභිජ්ජාවෙන් කියන ලෝභයක් දෝමනස්යෙන් දැක්වෙන ද්වේෂයක් දුරු කිරීම සඳහා දුරු කිරීම සඳහා ඒකට අනුපස්සනාවයි කියන එක සිහියම නෙවේ අනුපස්සනාවයි කියන්නේ නුවණින් කරන වැඩේ කය කය ශරීරයක්. එතකොට රූපය රූපස්කන්ධය ධාතුන්ගේ වශයෙන් බැලීම ඒවායේ තිබෙන අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව බැලීම නුවණින් කරන්නේ. නුවණ එහෙම උපදින්නේ නැහැ සිහිය නැත්නම්. සිහිය ඒ දැන් සිත හරියට පෙරලීගෙන යන ධර්මයක් වගේ. එකින් එකට එකින් එකට යනවා. එහෙම එකින් එකට එකින් එකට යන මේ සිතේ ස්වභාවය ඒ විදිහට යාම බලප්‍රා වීමකුත් කෙරෙනවා සිහියෙන්. ඒ එහෙම ගමන් කිරීම බොහෝ සෙයින් වන්නේ තමන් ආශා කරන කැමති වෙන දේවලට ඇදලා යන එක. ඒ ඒක නවත්ත. ඒ නිසා තමයි සිහියෙන් කරන ප්‍රධානම වැඩ දෙකක් වශයෙන් දක්වන්නට තිබෙන්නේ අකුසලයට වැටෙන බව වළක්වනවා කුසලයෙහි නවත්වන බව සිදු කරනවා ඒ දෙකම කරනවා ඒ නිසා කෙනෙක් දන් දෙන්නට සිහිය ඕන සිල් රකින්නට සිහිය ඕන එයාදී හැම එකක්ම කරන්නේ සිහිය ඕන මේ සිහිය දියුණු කිරීම ගැනයි අපි වශයෙන් විශේෂයෙන්ම කතා කරන්නේ සතිපට්ඨානය වඩනවා. කිසි කෙනෙකුට බන් දෙන්නක බෑ දානමය කුසල් සිතක් උපදවා ගන්නට බෑ සිහින් කරව. සිහින් කර. මොකද සීය කියන එක සෝබන සාධාරණ ධර්මයක්. සෝබන සාධාරණ ධර්මයක්. ඒ නිසා කුසල් සිත සිහිය කරව ඇති වෙනවයි කියන්නට බෑ. අකුසල් සිත හැම විටම සිහියෙන් තොරවයි ඇතිවන්නේ. ඒ නිසා අකුසලයට වැටෙන බව වළක්වීමයි ප්‍රධාන වශයෙන් සිහියෙන් කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සති මේව ආනන්ද උපක්ඛතේ සබ්බා නේ වහන්සේගේ අවසාන මේ අවස්ථාවකදී නැත්නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්න කාලයකදී ආනන්ද හාමුදුරුවන් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් මේක බුදුරජාණන් වහන්සේට. මොකද ඒ කාලේදී වික්ෂුන් වහන්සේගේ වික්ෂුත්වයේ නැතිව ගිය අවස්ථා තිබුණා. අවස්ථා තිබුණා හේතු වූයේ කුමක්ද? බඹතර නැතිවීමට හේතු වන්නේ කුමක්ද කියන එක දන්නවනේ පින්නතු. ඒ ඒ නිසා නැතිව ගියා. ඉතින් ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ ඇසුවා ස්වාමීනි අපි ස්ත්‍රීන් පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුද ඔබ වහන්සේගේ අවධානය. ඉතින් අසපු කාරණේ බොහොම වැදගත් එකක්. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නොදැකම ඉන්නේ. නොදැකම. අදස්සන මේවා නොදැකම. ඊළඟට ඇහුවා ආනන්ද හාමුදුරුවෝ ඉතින් මුදකේ ඉඳන් මුදකම ඉන්න ලැබෙන්නේ නැහැ. මේ